මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්න. මුවන් පැලස. මුවන් පැලස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. පැරණි ගොවි ගම්මානයක් වූ සුන්දර මුවන් පැලස්සේ පසුගිය සතියක හමාරක කාලයක සිට නෑගම් රාජකාරී ගමන් බිමන් නිසා වලව්වේ සමාජික පිරිස විසිර ගොස් සිටි අතර ඒ කාලය තුල සිදු වූ සිදුවීම්ද හමු වූ අයවලුන්ද ඇතුළු කලකී දේ පිළිබඳවද ගෝමරීගේ නිහඬතාවය සමග නවරියන්ගේ කලබගෑනියද ඇතුළු තොරතුරු වල සමාලෝචනයක් අද මුවන් පැලස්ස ආඛ්‍යානයෙන් රසාලිත්තව ඔබේ සවන් මග ආකර්ෂණය කෙරේ. මේ මාමේ මාමේ ඈ මේ මට මේ පොඩි කාරණයක් දැනගන්න කියලා මේ මේ මේ හරිය කොහෙද මේ මේ හරිය මොරගහ මුලනේ ආ එතකොට මේ අර මොරගහ මුල හේන්නායේ තියෙන්නේ කොහෙද හේන්නායට යන්නේ මේ පාරේ ගෙහුම් වම් අත පැත්තට. කන්දේ හේන් වලට යන පාර. හේන්කාරෝ ඒ පැත්තට යනවා. හරි හරි හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මාමේ. වතුර විදානේ හොයාගෙන තියන්නේ. හරි පුදුම පළාතක්. රංගල කන්ද. දක්වාරි කන්ද. උන්නස්ගිරි කන්ද. මේක හොඳයි හැංගිලා ඉන්න. යකෙකුටවත් හොයන්ට නම් බෑ. මේ මේ ආයුබෝවන්. කාගේ හේනටද යන්නේ? මේ අර වෙල් විදානේ. එයාට කියනවා මේ වතුර විදානේ කියලා කියනවා. ආ හරි හරි හරි. විදානේගේ හේන කන්දේ මුදුනේ. ඕම් රුක්කත්තන ගහත් එක්කම පැල්කොටේ මිනිහා ඉන්නවා. ඔය ළඟමයි ඉන්නේ. හොඳයි. හොඳයි. හොයාගන්නම්කෝ. ආ හොඳයි. විදානේ මොකෝ නිකන් මේ තක්බීර් වෙලා බලන් ඉන්නේ ඈ ලවරියන් මහත්තයා කොහොමද මේ හීනෝ හොයාගත්තේ ඇයි බං උඹේ දවස්වල මට කියලා තිබුණානේ මොරගහ මුල දේවාලය ළඟින් මහවිල පාරේ ඇවිත් යායේ හේනක් තියනවා කියලා. ඉතින් මම ඔයාගෙන ආවා. යක් යක් පැල්කොටේ ඇතුළට වෙලා මෙච්චර කෑත මාව හොයාගෙන ආවේ මොකටද? හ්ම්? ඔය පැදුරු කඩවල්ලේ ඈදිගෙනම කතා කරමු. මාර උස කන්දන් නිබම් මේක. අර අර අර පල්ලමේ පේන්නේ නුවර පාර වෙන්න ඇති නේද? ඔව්. හැම පැත්තෙම බැලුවහම කඳු යායවල්. මම ආවේ. ඔව්. අපිට උඹ නැතුවම බෑ කියන එක මතක් කරන්න. <laughs> අපිට වෙච්ච දේ ලවරියන් මහත්තයා දන්නේ නැහැ. ඒ කියන්නේ කැලේ නීති විරෝධී කංසාහල් ප්‍රශ්නෙට මාවයි ගේබිසුයි අපි දෙන්න අහුණා. හොඳට ඕබ ගුටි කෑවා. ගවේ හාමුදුරුවෝයි ආරච්චිලා එකතු වෙලා ඉංග්‍රීසි ආණ්ඩුකාර උන්වහන්සේට කියලා තමයි බේරගත්තේ. හ්ම් හ්ම්. <laughs> වැඩේ දරුණුම තත්ත්වයට ගියා. එහෙම අපි හිතුවා. ඒ වුණාට බල දෙන්න කෙන හොයලා බලන්න අපි ආව ගියා නම් අපි තමයි කරමුලටම අහුවෙන්නේ. හරියට හරි. දැන් නවරයන් මහත්තයාලට සහයෝගයක් දෙන්න පුළුවන් කමක් ඇත්තෙම නෑ. උසාවියේදී පොරොන්දු පිට පොරොන්දු දීලා පන්සලේ හාමුදුරුවොත් අප වෙලා තමයි ජීවිතය ගලවගත්තේ. හ්ම්. ඉතින් මිනිස්සු අපි ලක්ෂ ගාණක් අපේ යතේ සල්ලි වේදන් කළා. කෝරාලට උඹට තව අර කොළඹින් දෙන්නෙක් ආවේ අන්න ඒ උන්ට අපි අපේ සල්ලි සෑහෙන්න වේදන් කළා. ඉතින් අන්තිමට ඇද්දලක් නැහැ. අලිජාවාරමත් නැහැ. ගැලේලි ටිකක් නැහැ. කංශවගාවක් නැහැ. යකෝ ශේෂතම නැති වංගස්ථාන වුණා. <laughs> ඒව තමයි මහත්තයෝ ව්‍යාපාරේ වැඩ කරන ඒවා. හරි ගියොත් හරි, වැරදුනොත් ඉවරයි විනාශයි. <laughs> මේ ඔබ දැන් මගාරෙන්ට හදන්න එපා. විදානේ අපි උඹලා විශ්වාස කරගෙනයි මේ වැඩේ පටන් ගත්තේ. කල්පනා කරලා බලපන්. මොනවද කල්පනා කරන්නේ? අපි ඕගොල්ලෝ වෙනුවෙන් හිරේ වැටුණා. කසපාර කෑවා. යාන්තම් ජීවිතේ බේරගත්තා. ඉතින් තව මොනවද කල්පනා කරන්නේ? හ්ම්. ඒ වුණාට විධානේ ඔබ කීවේ කොහොමද? ඈ? ඔබ කීවේ කොහොමද? මම ඒව බලා ගන්නවා. මම ඒවට වග කියනවා. මම දැන් මේ මාබද්ද කලාවේ ගමේ ආරච්චිලට වෙඩික්කාරට තහනම් කරලා තියෙනවා මේ පැත්තේ මේක. දැන් උන්ට කංශහේන තහනම් ආවුත් ගහනවා. බොහොම කී කියා අපේ වරවට්ටලා අපේ සල්ලි ගත්තා. ඈ අපේ සල්ලි ගත්තා. අපිට කියලා වේදම් කෙරෙව්වා. මේවට වග කියන්න ඕනේ. එතකොට නවරියන් මහත්තයා මට කියන්නේ අලබේ යවන්න කියලා. අපේ ගෙදර දොර හරක බාන වතු පිටි සේරම විකිනිලා. අපි සුල්ලත් දූලි වුණා. අපිට මොනවද තව කල්පනා කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. දැනේ ඔක්කොම දේවල් අපි දන්නවා. අපි තමසගෙන් අලාබී දෙනව නෙමෙයි. manussකමට, manussකමට තමසට පුළුවන් අපිට උදව් කරන්න. අපේ වැඩවලට මිනිස්සු අල්ලා දෙන්න පුළුවන්. අපිට ආණ්ඩුවෙන් එන අභියෝග ඒව කල් කියලා අපිට දැනුම් දෙන්න පුළුවන්. මේ නවරියන් මහත්තයෝ අපේ හිරබාරයට ගත්තහම අපේ ගෙවල් වල අමුදරුව ගැන බලන්න නවරියන් මහත්තයාට තිබුණා. බැලුවද? ඒ එකක්වත් කෙරුවේ නැහැ. හොඳයි. ඉදානේ තමුසේ මතක තියාගන්නවා තමුසේ මතක තියාගන්නවා මේ නවරියන් හොඳ මිනිහෙක් නෙවෙයි. <clears throat> අපි ඊළඟට කරන්න ඕන දේ තීරණ තීන්දුවරන් ඉවරයි. නවරිය නුන්නේ හොඳට මේක මතක තියාගන්නවා. ඔයාලා මොන තීන්දු තීරණ ගත්තත් අපිට කමක් නැහැ. දන්නවද මේ නඩුවේ උසාවි නියෝගේ මොකක්ද කියලා? මොකද උසාවි නියෝගේ? අහගන්නවා එහෙනම්. අපකරුවන්ගේ විශ්වාසය කඩ කර නැවත නීති විරෝධී ක්‍රියා කරන බවට වාර්තා වුණොත් අත්හිට වූ සිරදඬුවමට අතිරේකව වෙඩි තබා ඝාතනයට නියමිතයි. මොකද ඒක තේරුම? මොකද ඒක තේරුම? තේරුම තමයි මේ ආයිමත් වතාවක් අපි ඔය ගොල්ලන්ගේ වැඩට එකතු වුණොත් වැදුනොත් අපිට දඬුවම වෙඩි අපිට විතරක් නෙමෙයි ඔහෙටත් වෙඩි කන්න වෙයි. <laughs> නවරියන්ටත් වෙඩි. <laughs> එනම් එනම් වෙන්නේ නෑනේ. හොඳයි. හොඳයි. හොඳයි විදානේ මම ඒකත් බලා ගන්නම්. මම ඒකත් බලා ගන්නම්. සපුමල් අයියයි රන්මලී අක්කයිද අලුත්ම බයිසිකලයකින් ඔය දෙන්නම අද අපි සාදරයෙන් පිළිගන්නවා. <laughs> මාලි නංගි නම් දැන් බොහොම දිනු විදිය දක්ෂ. තෑගෙක් ගොඩක් දිනාගත්තු දක්ෂතම ක්‍රීඩිකාවනේ දැන් මෙයා. <laughs> නිකන් නෙවෙයි මුළු දිස්ත්‍රික්කෙම ලූල්වත්ත එක. සපුමල් පුතාද අක්කත් කැටුව ඇවිත් තියෙන්නේ. හරි හොඳයි. මේ මේ ගෝමරි අක්කේ. අක්කේ කවුද ආවේ බලන්නකෝ. ඉතින් එහාට එන්නකෝ. එයා හැමදාම හැංගෙනවා හැංගිමුත් නම්. රන්මලී දුවේ. මොනවද පුතේ මේ බර කදමලු තෑගි භෝග හැමදාමත් මෙහෙමනේ. <laughs> මේක නැන්දට. <laughs> මේක චූටි නංගිට. මේක ගෝමරි නංගිට. කෝ ගෝමරි නංගි? ගොඩාක් ස්තුතියි පුතේ ගොඩාක් ස්තුතියි. <laughs> ඉස්සෙල්ලා ඉතින් දැන් ඈඳි ගෙනින්ට ඔය අක්කගේ තෑගිත් මට දෙන්න. එයා හැංගිලාම ඉඳපු දෙයි. ආ එහෙම හොඳයි නේද අක්කේ? ආ එයා ඇවිල්ලා ඉබිල බලනවා දොර ළඟ. කෝ කෝ. හොයාගේ ටැග්. අපි එයාටම දෙමු. චූරිනන්ගේ. හ්ම්. හරි හරි. මේකේ තියෙන්නේ ගෝමරිනන්ගේ කැමැතිම කැමැති දෙයක්. අනේ ගොඩාක් ස්තුතියි අයියේ. මම පොඩ්ඩක් නිදාගෙන හිටියේ රන්මලී අක්කි. <laughs> සපු මල්ලයියේ. මෙයා නිදාගන්නත් දක්ෂයි. බොරු කියන්නත් දක්ෂයි. මං කියන්නම් මෙයා කැමැතිම තෑග්ග. ඔට්ටුයි කියන්න බෑ. <laughs> ඔට්ටුයි කියමු බලන්න. <laughs> හ්ම්. එයා කැමති නම් පොල්පැණි බෝල වලට. නංගි දිනු. නැන්දල අපේ දිහා ගිහින් ආවට පස්සේ අපි කිසිම කෙනෙක්ට නැන්දේ නැන්දලගේ දිහා ඇවිල්ලා යන්න බැරි වුණානේ. තොරතුරු දැනගන්නවත් විදියක් නැතුව ගියා. මං නම් හිතුවේ සපුමල්ලయ్య දැන් මගෙත් එක්ක තරහම තරහ වෙයි කියලා. මේ ගෝමරී නංගිගේ වැඩක් තියෙනවා. එයා එක එක જાති හිතින් හිතාගෙන දුක් වෙනවා අඬනවා. මේ දවස්වල නංගි මොන මොනවා හිතාගෙන අඬනවද දන්නේ නැන්ද? මේ ආගේ ගති ස්වභාව පුතේ සමහර වෙලාවට මට රුස්සන්නේත් නැහැ. බත් මඩක්කුව බෙදලා උණු උණුවේ අත ළඟට ගෙහුම් දුන්නත් හැරිලවත් බලන්නේ නැහැ. දේවංගියක් තුන්වංගියක් බහ බින්දලා කීවත් වැඩක් නැහැ. අර ගම්මිස් රෝණි අවවිදාලා වේලන්ට තියෙනවා කඩාපු කෝපි පොතු ඇරලා සුද්ධ කරලා වේලන්ට තියෙනවා මේ කිසිම දෙයක් අත හොල්ලලා වැඩක් කරන්නේ නැහැ ගෝමරි නංගී වැඩ බැරි වැඩට කම්මැලි කෙනෙකුත් නෙමෙයිනේ නන්දේ සමහර දවස්වල පන්සලේ ලොකු ආම්දුරෝ නංගි අඳින චිත්‍රයක් දිහා බලාගෙන ඉඳලා කියනවා දැන් නම් ඉතින් සප්මල් පුතත් පරාදයි කියලා ගෝමරි නංගි ඒ තරම් දක්ෂ විදිහට වැඩ කරනවා නැන්දි. ඔය අපේ කුලගණ සමිතියේ වැඩ, ළමා සමිති වැඩ ගෝමරි නංගි කරනව දැක්කරම මන් දන්නවා ගෝමරි නංගි තරම් කවියට කතාවට දක්ෂෙක් නැහැයි මේ කන්ද රටේ කිය. <laughs> මොන ගමකවත් ඒ වගේ දක්ෂ ළමෙක් නම් හොයාගන්න නෑ නෑන්දි. <laughs> මන් නම් හිතන්නේ නැන්දි නංගිට ඇස්වහ කටවහ දෝෂ, හෝවහ දෝෂ ඔය මොකක් හරි දෝෂයක්වත් ඇති වෙලාද? මේ මේ මාත් නැන්දට මතක් කරන් හිටියේ. අපේ යකදුරු මාමා ළඟට ගියොත් නංගිගේ වේලාපත් කඩේවත් බලව ගන්නට කියලා. යකදුරු මාමට වේලාපත් කඩේ බලන්ට බාර දීලා දැන් සුමාන දෙකක් වෙනවා. ආ. තාම අතවත් තියලා නැහැ පුතේ. යකදුරු මාමගේ වැඩ නම් හොඳයි අයියේ. නමුත් වැඩ හරි පරක්කුයි. පලාතටම ඉන්නේ යා විතරයිනේ. වැඩත් වැඩි. මේ අපේ ආරචිල මාමා කීවා ගෝමරි නංගිට පත්වීමක් ගැන කතා කරගන්නට නැන්දටයි නංගිට එන්ට පණිවිඩය දෙන්න කියලා. ඉතින් මෙහෙන්ට එක හේතුවක් ඒක. අනික නැන්දේ කාලෙකින් නැන්දලව දැක් ගන්න බැරි වුණානේ. <laughs> ආ මේක අපිට කොච්චර සතුටක්ද පුතේ. හ්ම්. ගෝමරිදුව මේ තේත් හදලා තියෙනවා. අපි තේ ටිකක් බීලා මින්දමු පුතේ. අපි යම්කෝ එහා ශාලාවට යමුකෝ. ඔව්. යන්න යන්න. මේ සම්මලියක් කියන්නේ. මේ බලන්නකෝ මගුල් මේසයක් වගේ මේ. ඒක නේන්න. මුම් කැවුම් අග්ගල පැණියාප්ප. ආ මේ තියෙන්නේ ගෝමරි නංගේ කැමැතිම කෑම පොල් පැණි බෝල. <laughs> අපේ ගොමරිය අක්කට නම් දිව්‍ය ඥානයක් තියෙනවා. එයා කීවා අද නම් ඔය දෙන්න ඇයි ඒ හින්දා මේ කෑම අපි හදලා තියමු කියලා. හරි පුතේ. හරියට හරි. ගෝමරී ඔයාලා එනවා කියලා මට කීව නිසාම ඇත්තටම මම මේවා හැදුවා. තිසරි නංගිට උදව් දෙන්න ගෙහු එයාගේ ඉස්කෝලේ ලොකු මහත්තයා අපේ සපුමල් ගැන දැනගත්තා. මෙයාගේ සැරසිලි වැඩ, චිත්‍ර, නාට්‍ය, නැටුම් හැම දෙයක්ම මෙයාට පුළුවන් කියලා දැනගත්තා. මේ ඇත්තමයි නේද? දැන් අපේ සපුමල්ට ලොකු මහත්තයා නිතරම ඉස්කෝලේ වැඩට කතා කරනවා. දැන් මල්ලි වැඩි වෙලාවක් ඉස්කෝලෙම තමයි. මෙයා මුලදී පන්සලේ වැඩ කරලා දුන්න ගෝමරි දුවත් එක්ක ගෙහුවා. එහෙම බලනකොට පුතාට තමන්ගේ ගොවිතැනක් බතක් කරගන්නවත් කාල වේලාවක් නැහැ. ලොකු මහත්තයාගේ ඉස්කෝලේ වැඩටම හිර වෙලා දැන් මේ දවස්වල අර ගණන් පූර්වක් හදලා දෙන්න කියලා. හ්ම්. ගමේ ඉස්කෝලේ ගමේ ළමයින්ගේ වැඩ හින්දා අදිමදි කරන්ටත් බෑ. අපි ඉතින් ඔච්චර දේවල් මුකුත් දන්නේ නෑ නේද? ගෝමරිත් ඉතින් මොකද නැත්තේ? තරහ වෙලාද කිය කියා කල්පනා කරනවා. සමහර ගුරුවරු නිකන් ඉඳලා පඩි ගන්නවා. සපු මල්ලයි ඉස්කෝලේට ගිහිල්ලා වැඩ කරලා නිකන් ගෙදර එනවා. එහෙම නෙවෙයි. අයියා කියන්ට ඩීආර් කන්තෝරුවේ වැඩ වැඩි වෙලා දැන් නම් එන්ට විදියක් නෑ කියලා. තැලෙන යකඩ දැක්කම උඩ පැන පැන තලනවා කියන්නේ ඔන්න ඕකට තමයි. ගෝමරේ නංගි දීපු උපදේශය හොඳයි. ඒකෙන් කවුරුවත් තරහ වෙන්නේ ඔය පැනියා පැහැදුවේ නම් මමමයි. මුන් කැවුනා අපේ අම්මා. ඇත්තද හරි හරි. <laughs> ඒක නෙවෙයි යකේ. යශෝනන්ද බිසෝනන්ද දෙන්නම ගෙදෙට්ට ඇවිල්ලා දැන් කියන්නේ තිසරී සපුමලුයි දෙන්න දැන් බැඳලා කියලා. අනේ මේ නාකි අම්මන්ඩිලාට මොනව වෙලාද මන් දන්නේ. මේ පිරේදා බිෂෝනන්ද ඇවිත් තිසරි ගැන කියනකොටම මං කිව්වා ඇයි නැන්දේ ඔයා දන්නේ නැද්ද? ওই තිසරිට තිසරිගේ ගමේ දරු දෙන්නෙක් ඉන්නවා කියලා. අනික එයා එහෙ බැඳපු කෙනෙක් නේ කියලාත් කිව්වා. අයියේ. අයියා මං ගැන තරහ වෙන්න එපා. තව කාරණයක් තියෙනවා අහන්න. ආරංචියක් ආවා තිසරිත් එක්ක සපුමල් අයියා හේවිසි මඩුවේදී මොකද්ද මේ චිත්‍රයක් අඳින්න ගිහින් තිසරිට ආවේශයක් වුණා කියලා. මොකද මේ කතාව? අයියෝ නංගි මේ ඔන්න ඔය වැඩකට නැති කතන්දර අපි නවත්තමු. ඒකනේ නං. මේ පිස්සු කතන්දරනේ. මේ අනේ නැන්දේ අපිට හොඳට සංග්‍රහ කළා. තමයි නැන්දේ. ඔව් නැන්දේ මේ ආරච්චිල මාමගේ පණිවිඩේ මතක තියාගෙන වලව්වට යන්න. <laughs> යනකොට අර ඉස්කෝලේ මොනිටර් කැලෑසේ සර්ටිෆිකේට් එකත් අරගෙන යන්න. ආ ඒක හොඳයි. ඔව් ඔව්. හරි දුවේ. හෙට හරි අනිද්දාට හරි නෝරදවාම මං දුවත් එක්ක වලව්වට ගෙහින් ඉන්නම්. හ්ම්. ගෝමරී අක්කට ලූල්වත් ඉස්කෝලේ. හොඳද සපුමල් අයියේ? මම තමයි ආරච්චි මාමට ඒක කියන්නේ. චූටි නංගි කිව්වොත් නම් මාමා ගෝමරි නංගිගේ පත්වීම ලූල් වත්තටම හදලා දෙන්නත් පුළුවන්. කොහොමද කතා කරලා බලන්ටකෝ? මොකද සපුමල් කල්පනා කර කර ඉන්නේ? නෑ මේ කල්පනා කරන්න යක්කේ විසෝනන්දක කතාවෙන් පස්සේ තිසරි නංගි මොකක් කරයිද කියලා. තිසරි බැඳපු ගෑණියක්. එයාට ගමේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ කතාව බිසෝනෙන්ද ගම පුරාම වපුරවයි. ඒක නෙන්න. මේක තිසරි නංගිටත් ආරංචි වෙයි. මේ මොන කතාවක්ද? කවුරු හදපු කතාවක්ද මේක කියලා එයා ටිකක් කලබල වෙයි. රන්මලියක්කි. පොඩි ඉස්කෝලෙත් එපා වෙලා තිසරි නංගි මාරු වෙලා මෙහෙන් යන්ටත් ඉඩ තියෙනවා. <laughs> එච්චර හිතන්න එපා අයියේ. එච්චර හිතන්න එපා. මණිකේ මණිකේ මණිකේ කොහෙද මේ මේ පරණ මඩුවේ එල්ලා තිබිච්ච පැදුරුවානක් දෙකක ලනු කරිලා එල්ලිලා වැටිලා තියෙනවා මේ දැක්කේ නැද්ද මේ මොකද අපේ අයියා කිව්වේ ඕ මණිකේ අක්කනම් අර ගම්මිරිස් පැදුරු අවුවේ වනනවා මම කීවේ මේ පරණ මඩුවේ පැදුරුවාන් දෙකක්ම ලනුවෙන් කඩා වැටිලා එල්ලිලා ආ මෙතන අපූරු දුම්බර රටා පැදුරුම 140ක් නේ ඈ පැදුරුවාන් දෙකේම මේ මොකද්ද මොකද්ද ඔය මඩුගේ වෙලා තින්නේ මණිකේ මේ මෙතෙන් තැවිත් පොඩ්ඩක් ඔය මඩුගේ ඇතුලේ බලන්ටකෝ ආ පැදුරුවාන් දෙකක්ම ලනු කැඩිලා එල්ල වැටිලා නේද එහෙනම් අක්කේ අර බලන්න අර පිටිය කෙලවරයා අයියෝ හපూరు රටා පැදුරු ටික. මේ කැල මීයෝ ලනු කපලා. බින්නරි නගා. ඔන්න ඔය පුටුව තියලා මෙන්න මේ මේස උඩට නැගලා පැදුරුවන් දෙකම ගලවලා බීමට දාන්න. ආහා හොඳයි. පැදුරු ටික ඉවර ඇති දෙයියනේ. කො කො කො මෙහාට ගන්න මෙහාට ගන්න. හප්පුචේ මේ හොඳම හොඳ නෙළුම් මල් රටා පැදුර ඒක නෙමෙයි මේකත් පැත්තක් කාලා මේ මේ බලන්න මේ ඕ අපූරු දුම්බර රටා පැදුර හංස මෝස්තරය මේක මීයෝ මේ දැන් කන්ට පටන්ගෙන ආ බිනරි නගා මේ සේරම පැදුරු අර තාප්ප බැම්ම දිගට දාන්න අවුවේ හොඳට වේලෙන්න හා හොඳ හොඳ ඔහේ පැදුරුවානේ මෙච්චර කල් අකුලලා හුම්මෙන්ඩි කරලා දාලා තිබ්බට දුම්බර රටා පැදුරු කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මංවත් දැනගෙන ආ එහෙනම් මණිකේ දුම්බර රටා පැදුරු නියමම රටා පැදුරු බලාගන්ට ඔය බිනරි නගා තාප්පේ දිගට දිග ඇරගෙන යන්නේ ඔය ඉන්නේ ඕවා අපේ අම්මගේ කාලේ ඉඳලා හොඳ රටා පැදුරු හැටියට අපේ අම්මත් ආසාවෙන් එකතු කරපු ඒවා. මා තුපන්තේකටවත් මෙච්චර ලස්සන රටා පැදුරු දැක්කලම නෑ ඕම්. <laughs> අක්කේ දැන් බලපුවාම මේක මහා ප්‍රදර්ශනයකට තරම් අපූර්ව පැදුරු තොගයක් වලාහුවේ තියෙනවා <laughs> නේද? නෙළුම් මලේ මල් හැඩ වැඩමය පැදුරේ චන්ද්‍ර මණ්ඩල ඉහඟ අන්දර වියු පැදුරේ සූර්ය මණ්ඩල දෙකොනට වියලයි පැදුරේ බලතොත් හවඩි දඟ මෙය දුම් බර පැදුරි හරි ලස්සනයි අක්කා හරි අපි පුංචි කාලේ ඉගෙනගත්තු මේ කවිය කියන එක එක තාලේ නෙළුම්මල් ඉරහඳ රූප හවඩි දඟ හංස රූප ගජසිංහ රූප අන්නර තාප්පේ දිගට වනලා තියෙන සටා පැදුරු වල වියලා තියෙනවා. හරි ලස්සනයි. පේනවා නේද? ලස්සන. <laughs> ඇති ඔයින්වත් පැදුරු ටික බේරුණා. <laughs> අයියට කියන්ට අයියේ වෙදිකාරයාගේ මට හරිම කරදරේ. මේකනම් මට අයියට කියන්ටත් බැරි වුණා. අක්කට කියන්ටත් බැරි වුණා. ආ මේ මොකද වෙදිකාරයාගෙන් කරදරයි කීවේ? මැනිකයාකේ පොඩක් එන්නකෝ එදා අපේ අයියා සිංගලේ ඔෆිසර් මහත්තයත් එක්ක ඇවිත් ලූල් වත්තේදී මුණ ගැහුණානේ. ඕ ඕ ඕ. මොකද්ද මොකද්ද බං? ඔය මන් නොදන්න අපබ්‍රංශේ. පහුගිය ඉරිදා පොළ දවසේ මං ගියානේ ලූල් වත්තේ බඩු ගේන්න. ඉතින් ඉතින් ඒ ගිය වෙලාවේ ඔය වෙඩික්කාරයා තව මිනිහෙකුත් එක්ක ඈත ඉඳලාම මේ මිනිස්සු ගොඩ අතරේ නංගි නංගි මං වෙදිකාරයා ඔහොම ඉන්න ඔහොම ඉන්න මං වෙදිකාරයා කිය කී කෑ ගහගෙන ආවා ඒ පස්සෙන් ආව තාලෙට මට ලැජ්ජාවේ බෑ අනේ යෝ දෙයෝ සාක්කි යකෝ මේකට මොන යකා වෙහිලාද දෙන්න එපාය හොඳ කුඩ මිටි පාර දෙකක්වත් මං සැරෙන් කෑ ගහලා මොන පිස්සුවක්ද මොන ලැජ්ජාවක්ද මේ මිනිස්සු මැද්දේ පස්සෙන් පන්නන්නේ නංගි ගගා කියලා කුණ්ඩව රෝගට්ට. වැටි. මොන තරම් ලැජ්ජාවක්ද මොන තරම් අවනම්බුවක්ද? පාර නංගි මොනවටද සතුටු කියන්ට මං සේරම දේවල් අරන් දෙන්නම් කියලා. ඔව් මහා අයියෙන් මට කියන්න ගත්තා. වටේම මිනිස්සු මේ දිහාවේ බලාගෙන. පතර විලි ලැජ්ජාවක් අයියේ. ඊට පස්සේ මේකට මේ වලව්ව පැත්ත පලාතකවත් එන්න දෙන්න වටින්නේ. කොරාපු අවනම්බුවට. ආවත්තයි මං ওই වෙදිකාරයක් නම් කතා කරන්නේ ඒකේ හැරිලවත් බලන්න. හයි දෙයනේ අපේ ආරච්චි මහත්තයත් හිටියා කීව නේද ඔය වෙලාවට આવුමේ. ඔය සිද්ධිය වෙලා ටික වෙලාවකට පස්සේ තමයි ලොකු අය ඔෆිසර් මහත්තයත් එක්ක මෝටර් සයිකලෙන් එතෙන්ට ආවේ. එතකොට වෙදිකාරයාගේ හ්ම්. ඇරත් ඔෆිසර් මල්ලි ආවට පස්සේ මේ සිද්ධිය වුණා නම් අපේ සායම ඉවරයිනි නගා මේ යකා වැද්දා වගේ කිරිටි පෙරාගෙන වැරහැලි ඇඳගෙන එහෙම හිටපු එකෙක් නියෝකා ඒක තමයි ඇත්තෙමයි අපේ මහත්තයා තෑගි දීපු පංකාදු සාරියකුත් ඇඳලා මං එදා පොලට ගියේ ඔෆිසර් අයියාට ඕනකමින් මන් දිහා බලලා hina වුණා. <laughs> බිනරි නගා වෙලාවට නම්බුකාර විදියට හිතපු එක හොඳයි. පස්සර කුඹුරේගම රටේ රාළ වලව්වටම පෑහෙන්න. එදා උදේ බිනරි නගා පොළට යන්න සූදානම් වෙන ගමන් නිකම් වගේ කිව්වා බාගදාට මයිංගනේ ගෙහුම් අපේ අයියලත් එන්ට ඉඩ තියෙනවා කියලා. බලන්ටකෝ ඒක ඒමම වෙච්ච හැටි. කොහොමටත් මං අද වෙදිකාරයට කීවා මහේජන්ත උන්නාන්සේගේ ඔපීසියේ බිනර නගාගේ සහෝදරයෙක් ඉන්නවා ආවට පස්සේ දැන් දෙවතාවක්ම වලව්වටත් ඇවිත් ගියා බිනරි නගාව එක්කන් යන්ටත් වාහනේ එනවා කියලා කිව්වා. ඉතින් අහගෙන ඉඳන වෙදිකාරයා මොකද කීවේ? මූණ නිල් වුණා ගල් ගැහිලා බලන හිටියා එහෙමද එහෙමද <laughs> ඔව් ඔව් එහෙම තමයි ගල් ගැහුණා ගල් ගැහුණා මුවන් පැලස අද මුවන් පැලසේ රඟපෑම් ගෝමරි දිල්කා විමර්ශනීය හඳුවල ගෝමරිගේ මව නෙළුම් කළුබෝවිල මාලිනංගී ප්‍රබෝධා මధుභාෂිනී වන්‍යාරච්චි රන්මලී ප්‍රියන්තනී ගමගේ හම්පත් සපුමල් රෝහණ සිරිවර්ධන නවරියන් අනුර බණ්ඩාර රාජගුරු වතුර විදානේ විජේසිරි බෝපගේ මණිකේ ශීලා පරණමානගේ ආරච්චිල විජේරත්න වරකාගොඩ බිනරි කුසුම් පීරි මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය මංජුල සෙනවිරත්න මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන